හොඳයි එහෙමනම් දැන් 9:26ටත් වුණා අපි අද ධර්ම සාකච්ඡාව මෙපමණකින් නිමා කරමු මම හිතන්නේ අද දවසේ තිතාම වටිනා කරුණු ගොඩක් අපි කතා කළා අපි බොජ්ජංග ධර්මයන්හි සති සම්බොජ්ජංගේ දහම් සාකච්ඡාවේදී ඉතාමත්ම වැදගත් වෙන ප්‍රායෝගික ප්‍රශ්න බොහොමයක් හැමදෙනාම විමසුවා. ඉතින් ඒ හැම දෙයක්ම තුලින් අපි සියලු දෙනාගේම ධර්මඥානය දියුණු කරගන්නට අපට අවස්ථාවක් ලැබුණා. ඒ වගේම අපි නැවත වරක් සිහිපත් කරනවා අර දහම් පාසල් දරුවන්ට සංග්‍රහ කිරීමේ කටයුත්තට හැකි අය හැකි ආකාරයකින් සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ පිළිබඳව තොරතුරු WhatsApp group එකේ group එකෙන් බලා ගන්නට පුළුවන්. එහෙමනම් අද දවසේ අපේ අනුරුද්ධ හාමුදුරුවෝ සම්බන්ධ වුණා. උන්වහන්සේ ඇතුළු සහ සම්බන්ධ වුණු සෑම සියලු දෙනාටම මේ අද දවසේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා පැවැත්වීම තුළින් ජනිත කරගත් සියලු කුසල් ප්‍රඥාව දියුණු කර ගැනීමට හේතු වේවා සියලු දෙනාටම සුඛ ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කරන්න මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි සිව්පිලි සිඹියාවෝද අෂ්ට විමෝක්ෂයෝද ෂඩග්ගිඥාවෝද සාක්ෂාත් කළා වූ ආනන්ද මහරහතන් වහන්සේ ධර්මදර බහුශ්‍රතයන් දහස් ගණනකින් බිහි කරන්නට කල්යාණ මිත්‍ර මාර්ගෝපදේශකෙක් වූසේක. ඒ ලෙසින්ම මහා බුදු පුත්‍රයාණන් වහන්ස වීරයෙන් සංසාර දුක අතික්‍රමණය කරන්නට ප්‍රඥා ඇස පහළ කරනුවස් ඔබ වහන්සේ මහත් වූ උපේක්ෂාවෙන් සිදු කළා වූ ධර්ම දානෙහි සකල විද වූ අපමණ කුසල ඵල රාශිය ඔබ වහන්සේට සුඛ ප්‍රතිපදාවෙන් උතුම් ප්‍රාර්ථනීය බෝධිය සඵල සිද්ධි කරගන්නටම හේතු උපනිශ්‍රය වේවායයි අප සාදුකාරදී ප්‍රාර්ථනා කරමු Sadhu, sadhu, sadhu.